අපේ ජීවිතය කියන්නේ අපට අයිති දෙයක් නෙවෙයි. අපට ඕන විදියටම පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි කියලා මේ දහම් දේශනා මාලාව ශ්‍රවණය කිරීම තුළින් අපේ පිනතුන් බොහෝ වාරයක් තේරුම් අරගෙන ඇති. අපි කැමති යම් ආකාරයකට ජීවිතය අරගෙන යන්න, අපි කැමති යම් ආකාරයකටද මේ ජීවිතය තුළ ඉන්න අපිට ඒ ආකාරයකට ඉන්න අපිට ඒ ආකාරයට පවත්වාගෙන යන්න බැරි ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. සමහර අය හිතනවා ඒක Tamanට ආවේනික දෙයක් වන්ද කියලා. මේක මට විතරද වෙන්නේ? මේකයි මටම වෙන්නේ. එහෙම හිතනවා. එහෙම නෑ පින්නත්. මේ ලෝකයේ තුල ජීවත් වෙන තිරසන් සතාටත් එහෙමයි. නිවසේ සිටින සුනකයා ගත්තත් බලලා ගත්තත් ඒ සත්වයන්ටත් ඒ සත්වයන්ට ඕන විදිහට ජීවිතය අරගෙන යන්න බෑ. ඒ සත්‍යයන්ටම කැමති විදියට ඒ ජීවිතය තුළ කටයුතු කරන්න බෑ. අපි හැමදෙනා මේ ලෝකය තුළ මේ ලෝකය වශගයට ගන්න බැරි ධර්මතාවය තුළ ඒ වශගයට ගන්න බැරි ස්වභාවය තුළ වාසය කරන අය. ඉතින් ඒකත් අපි අපේ ජීවිතේ තේරුම් ගන්න ඕන සසරින් පැන ගන්නට හේතුවක් කරගන්න ඕන. මට දැන් අපි අපේ සමහර පින්නත් අය ඉන්න මේ ජීවිතේ ගත කරද්දී සමහර තැන්වල සමහර ස්ථානවල සමහර අවස්ථාවල නිවසේ පවා නිවස තුල පවා Tamanට ඕන විදිහට කටයුතු කරගන්න බැරි වෙනකොට ඒ දවල් අත්හැරලා යන්න පෙළඹෙනවා. Tamanට ඕන විදිහට කටයුතු කරගන්න බැරි වෙනකොට ඒ ස්ථාන සමහර නිවස හරි වෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් අත්හැරලා යනවා. Tamanට කැමති විදිහට ඉන්න නැහැ කියලා. එතකොට සංසාරය කියන්නේ පින්නත් අපිට කැමති විදිහට ඉන්න පුළුවන් තරක් නෙවෙයි. එන්න අපි මේකත් අතහැරලා දාලා යන්න ඕනේ. අර තමන්ට තමන් කැමති විදිහට ඉන්න නැහැ කියලා ගෙදර දාලා යනවා. නමුත් ඒක අපි නිවැරදි කියන්නේ නැහැ. නමුත් අපිට සංසාරගත ජීවිතය තුළ අපිට දැනෙනවා නම් මම කැමති විදිහට මේ සසර ගමන තුල යන්න බෑ මම කැමති කැමති විදිහට මේ සසර ගමන තුල ජීවත් වෙන්න බෑ කියලා එහෙනම් අපි මේක අතහැරලා යන්න ඕනේ ඒකයි සිහිපත් කළේ මේ අනාත්ම ස්වභාවයේ යමෙකුට අවබෝධුනොත් විනාද කලකිරෙනවා. මට ඕන විදිහට මගේ ඇහැවත් නැහැ. මට ඕන විදිහට මගේ කන් දෙකවත් නැහැ. ඒ කියන්නේ ඒවත් අපට ඕන විදිහට හැමදාම පේන්නේ නැහැ, හැමදාම ඇහෙන්නේ නැහැ. දිවට රසවත් හැමදාම දැනෙන දෙයක් නෙවෙයි. විශේෂම ජීවිතයේ අවසාන කාලෙද්දී මේ මුළු ශරීරෙම තියෙන වළංගුතාවය බිඳිලම යනවා. එතකොට අපට කැමති ආකාරයට නැති මෙලොවක් තුල පින්නදී මොකටද අපි ඉන්නේ? අපිට කැමති ආකාරයට දැන් බලන්න අපි සමහර කාලවල පින්කම් කරලා ඊළඟට බොහෝ බොහෝ දේවල් කරලා ඉතින් අහස උසට බලාපොරොත්තු ඇති කරගෙන ප්‍රාර්ථනා සිදු කරනවා අහරම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කියනවා දෙවියන්ට කියනවා ඒ වගේ විවිධ දේවල් කරනවා ඒ තමන් බලාපොරොත්තු වෙන විදිහට ජීවිතේ හැඩ ගැහෙන්නේ නැහැ ඉතින් ඒක හැම කෙනාටම පොදු ධර්මතාවයක්. රටේ ඉන්න රජ කෙනෙකුට උනත් රජතුමාට ඕන විදියට ඒ රට පාලනය කරන්න බෑ. රජතුමාට ඕන විදියට මේ වැසියෝ නැහැ. වැති ඇමතිවරු නැහැ. එතකොට මේ මේ රටක ඉන්න බලවත්ම පුරුෂයා තමයි පුරවැසියා තමයි රජ කෙනා රජ කියලා කියන්නේ. ඒ රජතුමාටවත් ඕන විදියට පින්නත් රටේ කිසිම දෙයක් Tamanට ඕන විදියට එහෙම කැමති ආකාරයට පවත්වන්න බෑ. එතකොට ඒකේ ලෝක ස්වභාවය. එතකොට අන්නේ ලෝක ස්වභාවය අපි තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? මේ සංසාර ගැන තව තවත් කලකිරීලා. මේ සසරින් පැන ගන්නට අවශ්‍ය පරිසරය හදා ගන්න ඕන. එහෙම සංකල්ප ආපු අය මේ සමාජෙ ඉන්නවා. මේ බණහන පිළිතුරු අතරත් එහෙම ඇති. මේ සංසාරය කියන්නේ හැම මොහොතකම ඇති වෙන නැති වෙන ඊළඟට මේ සංසාරේ බොහෝ දුක් උපද්දවනවා සංසාර ජීවිතේ මේ පංච උපාදානස්කන්ධ ධර්මාදිය මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා එහෙම දැනিলা අනේ මේ පංච උපාදානස්කන්ධයෙන් නෙවෙයි නැත්තම් මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා සංකල්ප ඇති වෙච්ච පිනතුන් ඉන්නවා ඒත් ඒ සංකල්ප ඇති කරගත්තට පිනතුට දැනෙලා ඇති ඒ සංකල්ප ඇති වුණාම මෙන්න මේකෙන් නිදහස් වීමක් නැහැ කියලා අපි හිතමු පින්නත්නි අපිට මේ හොඳ යාළුවෙක් ඉන්නවා. යම්කිසි යාළුවෙක් ඉන්නවා. මේ යාළුවත් එක්ක අපි කාලයක් තිස්සේ මිත්‍රත්වයේ පවත්වාගෙන ගිහිල්ලා අපි අර මේ යාළුවගෙන් වෙන් වෙන්න යම්කිසි මොහොතක උත්සාහ කළොත් අර යාළුවා හරියට කලබල වෙනවා. අපි හිතමු තරුණයෙක් තරුණියක් කියලා තරුණයෙක් සහ තරුණියෙක් ඕනෝන්ට ආදරයෙන් කටයුතු කරනවා. කාලයක් ගිහිල්ලා තරුණයා හිතනවා මේ තරුණියෙන් වෙන් වෙන්න ඕන කියලා. දැන් තරුණයා එහෙම වෙන වෙන ලක්ෂණ පෙන්වනකොට තරුණියට මොකද වෙන්නේ? එයා හරියට කලබල වෙනවා. වෙනදට වඩා හරියට කලබල වෙනවා. ඒ වගේමයි මේ වෙන් වෙලා යන හදන තරුණයාට වෙන් වෙලා නොයන්නට අවශ්‍ය පරිසරයක් හදන හැමතිස්සෙම. يعني වෙන්නෙන්න හදනකොට කලබල වෙන විතරක් නෙවෙයි. වෙන් නොවෙන්නට හේතුන විදියට මේ මෙයා මොකද කරන්නේ පරිසරයක් හදනවා. කොහොම හරි වෙන් නොකරගෙන තියාගන්න. අන්න ඒ වගේ ස්වභාවයක් අපේ ජීවිතෙත් තියෙනවා පින්නත්නේ. අපේ ජීවිතවල මේ ලෝකයේ යම් කිසි විදිහකට අනිත්‍ය ස්වභාවය දැනিলা, දුක්ඛ ස්වභාවය දැනিলা, අනාත්ම ස්වභාවයම දැනিলা දැන් අපේ හිතවල සංකල්පනවා මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ, මේ පංචස්කන්ධ ධර්ම වලින් නිදහස් වෙන්න ඕනේ. අනේ මගේ බුදු පියාණන් වහන්සේ මමත් නිවන් වගේ මමත් නිවන් දකින්න ඕනේ. මේ මහරහතන් වහන්සේලා වගේ මන් නිවන් දකින්න ඕනේ. මේ නම් හොඳටම ඇති කියලා එහෙම සංකල්ප ඇති වෙලා මේකෙන් පැනගන්න එහෙම අදහස් වෙනවනේ. එතකොට මේ මේ ඇතුලාන්තයේ දෙන කෙලෙස් ධර්ම වලට මොකද වෙන්නේ? අනේව හොඳටම කලබල වෙනවා. ඒ කෙලෙස් ධර්ම හරියට මේ ඇතුලාන්තයේ අපිව නැවත නැවත නැවත නැවත මේ සංසාරෙම යොදවන්නටම මේ සංසාරෙම අල්ලගෙන ඉන්න විදියටම කටයුතු කරන විදියට හැසිරෙන පටන් ගන්නවා. ඒක අපේ මේ නිවන් දකින්නට අදහස් ඇති කරගත්ත පිළිතුර දැනෙන ඇති. ඒ කියන්නේ දැන් අපි දු යම් කිසි දෙයක රාගය දුරු කරන්නට යම් කිසි ප්‍රතිපදාවකට යොමු වෙන්න හදනවා කියලා. එතකොට බලන්න සමහරයට දැනෙන ඇති වෙනදටත් වඩා රාගය බොහොම භයානක විදිහට ජීවිතේට එන්න පටන් ගන්නවා. දැන් දේශය දුරු කරන්නට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා කියන්නකෝ. එතකොට තමන්ට දැනෙන ඇති ඒ දේශය වෙනදටත් වඩා භයානක විදිහට හිතා ගන්න බැරි විදිහට තමන්ගේ ජීවිතය යට කරගෙන යන්න හදන ගතියක්. ඒ වගේ මේ සංසාර ජීවිතෙන් අපි මේ පැනගන්න සංකල්ප ඇති කරගන්නකොට සසර දුක නිමා කරගන්න අපි උත්සාහ කරනකොට මේ සංසාරේ හොඳටම හිතිය ඇති කියලා අපි මේ ජීවිතේ කටයුතු කරන්න හදද්දී බාහිරෙන් නෙවෙයි අපිට වැඩිපුර බාධා එන මේ අභ්‍යන්තර චිත්ත સંતાණයෙන්ම එන විවිධ වර්ගයේ කෙලෙස් ධර්ම වලින්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කෙලෙස් ධර්ම වලින් ගැලවිලා එහෙම නැත්නම් කෙලෙස් ධර්ම වලින් අපට කරදරයක් වෙනකොට අපේ හිත මේ රැකගන්න හේතු වෙන කාරණා හතරක්. දැන් අපි හිතමු දැන් උදාහරණයක් ගත්තොත් දැන් සිවලෙක් එහෙම දැක්ක ගමන්ම ඉදිබෙක් මොකද කරන්නේ? ඉක්මනට කටුවට රිංග ගන්නවා. මිනිස්සෙක් දැක්කත් එහෙමයි දැන් මිනිස්සයන් කරදරයක් වෙයි කියලා වගේ හිතනොත් ඉදිබුවා මොකද කරන්නේ ඉබ්බා මොකද කරන්නේ ඉක්මනට කටු ඇතුළට කකුල් හතර යවලා යදා ගන්නවා ඒ කියන්නේ අනතුරු හමුවේ මොකද කරන්නේ රැකවරණයට කටුවස්සට ශරීරය අතපය ඇතුල් කර ගන්නවා ඒ වගේ කෙලෙස් ධර්ම හමුවේ මේ නිවන් මඟ වඩන අපේ පිනතුන්ට කෙලෙස් ධර්ම හමුවේ කෙලෙස් ධර්ම වලින් එහෙම යම් යම් කරදර අනුතුරු වියසන අභියෝග එනවනම් එහෙනම් ඔය හිතට රැකවරණයක් ඕන. ඒ කියන්නේ අර ඉදිබුවාට කටුව තිබ්බ වගේ ඔය හිතට රැකවරණය දෙන එවන් කටුවක් වගේ යම් කිසි ආරක්ෂාවක් තියෙන්න ඕනේ. එහෙම ආරක්ෂාව දෙන කාරණා හතරක් බුදුන් වහන්සේ දේශනා කළා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කෙලෙස් ධර්ම ඔස්සේ කෙලෙස් ධර්ම ඇවිස්සීලා තමන් මේ වඩන්න හදන ඇති කරගන්න හදන ධාන මට්ටමකට හරි තමන්ට හානිදායක විදියට මේ කෙලෙස් ධර්ම ඇවිස්සීලා ඇතුලේ හොඳටම විකාර කරනවා නම් අන්න ඒ වයින් ගැලවෙන්න බුදුන් වහන්සේ අරමුණු කළා තියෙනවා අපිට දේශනා කළා තියෙනවා කය තුලට හිත ගන්න වේදනාව තුලට හිත ගන්න චිත්තය තුළට හිත ගන්න. ධර්මයන් තුළට හිත ගන්න. ඒක නිකන් කටු හතරක් වගේ. හරි. ඉදිබු ආරදින කටු වගේ අපිට ඇයි ඒව කුසල ආරම්මන. අකුසල ආරම්මන වලින් කරදරෙනකොට හිතට පිහිටක් නැහැනේ. එතකොට ඒ හිත බලනවා නම් පිහිටක් කොහෙන්ද ලැබෙන්නේ කියලා මෙන්න තියෙනවා පිහිටවල් හතරක් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. අපි කලින් දවස් දෙකෙත් කතා කර පින්නතුන්ට මතක ඇති ආරෂ්ඨාංග මාර්ගය තුල. අපි ආරෂ්ඨාංග මාර්ගයේ වැදගත්කම සහ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨිය පිළිබඳව පුළුල්ව කතා කළා. අද අපි මේ කතා කරන්න හදන්නේ එතකොට මොකක් ගැනද? ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන සම්මා සතිය කියන අංගය පිළිබඳව. ඒක අපේ හිතේ මේ ආකාර හතරකට වඩන්න තියෙන අංගයක්. සම්මා වායාමයේත් එහෙමනේ. උපං කුසල් වැඩි දියුණු කරන්න නූපං කුසල් උපදවා ගන්න. ඒකට දෙකයි. ඊළඟට උපන් අකුසල් දුරු කරන්න නූපන් අකුසල් ප්‍රහාණය කරන්න. ඒකට දෙකයි හතරයි එතන. සම්මා වායාම කියන හතර ආකාරව හිතේ ඇති කරගන්න ඕන අංගයක්. සම්මා සතිය කියන්නේ පින්වත්නි හතර ආකාර වශයෙන් අපේ හිතේ ඇති කරගන්න ඕන ගුණ ධර්මයක් වුණු මාර්ග අංගයක්. එතකොට එහෙම ඇයි අපි එහෙම සිදු කරගන්නේ මේ අකුසල ධර්මයන්ගෙන් අපි නිදහස් වෙන්න ඕන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි මේ ගංගා කියලා. මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල මේ බුද්ධ ශාසනය තුල යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පිළිවෙත් පුරනවා. පිළිවෙත් පුරනකොට මේ භික්ෂුන් වහන්සේට ඇවිල්ලා යම්කිසි පුද්ගලයෙක් සිහිපත් කරනවා ඒ දේශනාවේ නම් තියෙන රජ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. රජ කෙනෙක් ඇවිල්ලා කියනවා මම ඔබට බොහෝ ධනෙ දෙන්නම්. ඔබ වහන්සේට බොහෝ ධනෙ දෙන්නම්. සැප සම්පත් දෙන්නම්. ඔබ වහන්සේ උපැදි වෙන්න. ඔබ වහන්සේ මේ මේ ගිහි සමාජයට ඇවිල්ලා බොහෝ පින්කම් කරමින් පන්සිල් රකිමින් ලෞකික ජීවිතෙත් භුක්ති විඳිමින් නිවන් මාර්ගත් පදන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව ඒ ශ්‍රමණයන් වහන්සේ කායානුපස්සනාව තුළ හිත වඩන කෙනෙක් නම්. හැමතිස්සෙම කෙලෙස් සුවඳුරින් ගැලවෙන්න මේ කායානුපස්සනාවටම රිංගන කෙනෙක් නම්. කෙලෙස් සුවඳුරින් ගැලවෙන්න වේදනානුපස්සනාවටම රිංගන කෙනෙක් නම්, ඇතුල් වෙන කෙනෙක් නම්. කෙලෙස් සුවඳුරින් ගැලවෙන්න චිත්තානු ධම්මානුපස්සනාවටම ඇතුල් වෙන කෙනෙක් නම්. එයා රජ කෙනෙක්ගේ ආරාධනාවකින් නමුත් උපවැදි වෙනවා කියන එක පින්නත් නේ ගංගා නම් ගඟ අනිත් පැත්තට යවනවා වගේ වැඩක් වෙනවා. දැන් හිමාලයෙන්නේ නැග හිමාලයේ කඳු වැටෙන්නේ පහළට එන්නේ ගංගා නම් ගඟ. මේක පින්නදී අනිත් පැත්තට ආපහු හිමාලයේ මුදුනට යවන්න පුළුවන්ද? ඒක අභව්‍යයි. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් ධර්ම වලින් ගැලවෙන්න කාය වේදනා චිත්ත ධර්මයන් මැසුරු කරන යම් භික්ෂුවක් ඉන්නවනම් රජ කෙනෙක් ඇවිල්ලා කෝටි ප්‍රකෝටි ගණන් සැප සම්පත් මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් મંદિર දෙන්නම් කිව්වා ආපහු උපදිනව කෙනෙක් අභව්‍යයි එතකොට කාය වේදනා චිත්ත ධර්මයන් තුල යම්කිසි ගිහි පින්නක් කෙනෙක් ඉන්නවනම් පින්නත් එයාව අල්ලගන්න බෑ ලේසියෙන් කාටවත් ඒ බුදු දේශනාවේ තියෙනනේ පින්නක් මේ පුරුෂයා ස්ත්‍රියට අහු වෙන හැටි. ඒකේ තියෙන්නේ දැන් පුරුෂයෙකුට ස්ත්‍රියක් ගැන සියුම් හරි ආසාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එළදෙන පිටිපස්සේ යන මේ වහු පැටිය වගේ කියනවා. දැන් වහු පැටිය හැමතිස්සෙම එළදෙනගේ පස්සෙමනේ. අන්න ඒ වගේ කියනවා ස්ත්‍රිය ගැන යම්කිසි සියුම් ආසාවක් හරි පුරුෂයෙකුට තියෙනවා නම් ඒ පුරුෂයා හැමතිස්සෙම ස්ත්‍රී ඒ කියන්නේ ස්ත්‍රී රූපය පස්සේ ඒක මානසිකව හරි වෙන්න පුළුවන් වැටිච්ච පුද්ගලයෙක් කියනවා හැබැයි මෙයා කාය වේදනා චිත ධර්මයන් තුලට රිංගන කෙනෙන්නම් එයා එහෙම ස්ත්‍රී ශරීර පිටිපස්සේ දුවන කෙනෙක් නෙමෙයි පුරු ස්ත්‍රියක් නම් ස්ත්‍රියකටත් යම් කිසි පුරුෂයෙක් ගැන ආසාවක් සියුම් වශයෙන් සියුම් වශයෙන් කියලා ඒ දේශනාවේ ගාථාවේ තියෙන්නේ එහෙමයි පින්වත්නි. ඒ ගාථාවේ තියෙන්නේ සියුම් වශයෙන් හරි ස්ත්‍රියක් ගැන යම් කිසි කෙනෙකුට ස්ත්‍රියකට පුරුෂ ස්ත්‍රියක් ගැන පුරුෂයෙකුට ස්ත්‍රියක් ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන යම් කිසි අදහසක් තියෙනවා එයා වුණත් එහෙමයි. එළදෙනගේ පිටිපස්සේ වැටුණු පිළිබුණ වයසේ පැටියා වගේ. හැබැයි එයා කාය වේදනා චිත්ත ධර්මයන් තුලට රැකවරණය පිණිස හැමතිස්සෙම ඇතුල් වෙන කෙනෙක් නම් පින්නට එතන මොන තරම් අභිමානයක් තියනවාද රහතන් වහන්සේලාට රහතන් රහත් මෙහිණින් වහන්සේලාට අභිමානයක් තියෙනනේ පින්නත් මොකද්ද අභිමානය රහතන් වහන්සේලාට රහතන් වහන්සේලා ස්ත්‍රී රූපය හමුවේ ස්ත්‍රී ශබ්ද, ස්ත්‍රී ගන්ධ, ස්ත්‍රී රස, ස්ත්‍රී පහස, ස්ත්‍රීකෙන් ලැබෙන ආදරය හමුවේ රහතන් වහන්සේලාගේ හිත නැමෙන්නේ නැහැ. ස්ත්‍රියකට මොන සෙල්ලම දැම්මත් රහතන් වහන්සේනම කල්ල ගන්න බෑනේ. එතකොට ඒ ජීවිතේ සිංහයක් වගේ. ඊළඟට රහත් මේ නිවාසනමක් ඉන්නවා කියමු. ඒ රහත් මේ නිවාසයට ආයි කවදාවත් පුරුෂයෙකුගේ රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට විතර නෙවෙයි පුරුෂයෙකුගෙන් ලැබෙන ආදරයකටවත්. ඒ රහත් මේ නිවාසය අල්ලනව බොරු. එතකොට එහෙම අභිමානවත් ශ්‍රාවක ශ්‍රාවිකාව බිහි වුණේ කොහොමද? කායානුපස්සනාව තුළ හිත වැඩිම තුලින්. වේදනා චිත ධර්මානුපස්සනාව තුළ නැත්නම් මේ සම්මා සතිය තුළ හිත වැඩිම තුලින්. පින්නතුලොත් කැමති නම් අභිමානෙන් ජීවත් වෙන්න. අපි ඇත්ත කතා කරමු. සමහර නිවෙස් වල අම්මල එහෙම නැද්ද? භාර්යාවක එහෙම නැද්ද? අර සාමියා සාමියාගේ මත්තම වැටිච්ච භාර්යාවරු නැද්ද? ඒ කියන්නේ ජීවිතේ සම්පූර්ණ මාංශ කණුවන් නෙවෙයි මුළු ජීවිතේම නැමෙන තියෙන භාර්යාව සාමියාගේ පැත්තට. හැමතිස්සෙම යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? කතා කරන්නේ කාත් එක්කද? ඊළඟට එක එක විදියට බලන්නේ කොහෙද? බැලුවේ කොහෙද? ආදී වශයෙන් ඒ කියන්නේ මේ ලෝකේ අපට අරමුණු කරන්න බොහෝ යහපත් අරමුණු තියෙද්දී අර පුරුෂ ජීවිතේම අරමුණු කරගෙන අරමුණු කරගෙන දවස ගෙවෙනවා ඒකාටකට පව් කියලා අපිට හිතෙන්නේ කෙනෙක් ආයෙව හිතල කරගන්න දේවල් නෙමෙයි ඇයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සම්මා සතිය කියන මේ කාය වේදනා චිත්ත ධර්මවල හිත පුරුදු කරලා නැහැ ඒ රැකවරණයට මෙයාට යන්න තේරෙන්නේ නැහැ ඒ නිසා මෙයා මේ මෙයා මොකද කරන්නේ හැමතිස්සෙම අර පුරුෂයා අර සාමියාගේ පැත්තටම වැටෙන අපිට මතක් වෙනවා එක භාර්යාවක් ඉන්නවා පින්නත් දැන් සාමියා කඩේකට ගියොත් එහෙම අතුරුපැදියේ මෙයා ගෙදර මොන වැඩේ තිබ්බත් පිටිපස්සේ වාඩි වෙලා යනවා. ඉතින් බලන්නේ මොන ජීවිතයක්ද මොන මොන කරදරයක්ද ඒ ජීවිතේ. එක පැත්තකින් සාමියාට කරදරේ අනිත් එක මෙයාට මේ මේ ජීවිතේ අපිට අපේ ජීවිතේ රැක ගන්නත් අපිට කොච්චර අමාරුද මේ ශරීරය පරිස්සම් කරගන්නේ මේ ශරීරයට කණ්ඩ බොණ්ඩ දීලා මේක රැකගන්න එකත් හරි අමාරුයි. දැන් අර අපි කතාවල ගත්තේ ඒ කාන්තාව බහරයාව මොකද කරන්නේ? සාමයාගේ පසු වැටි වැටි යන යන තැනට යනවා. ගෙදර රූපවාහිනිය බලද්දී දැන් අපේ කාන්තාවක් එහෙම නිවේදන කටයුතු කරන ප්‍රවෘත්ති එහෙම බලාගෙන හිටියොත් ඒකටත් බයිනවා. මේ මේ මිනිස්යාට මේ කාන්තාව ගැන තියෙන ආශාවක් කියලා. කාන්තාවන් ගැන තියෙන ආශාවන් වලට කාන්තාවම මේ මේ නිවේදන කටයුතු කරන ප්‍රවෘත්ති බලනවා කියලා. එක පැත්තකින් සාමියාට මහා දසවදයක් අනිත් පැත්තේ ඉතින් මේ කාන්තාවට දසවදයක්. ඇයි ඔහොම වෙන්නේ? පින්නතුන් කල්පනා කරලා බලන්න එහෙම අය නැද්ද මේ ලෝකේ? ස්වාමියාගේ මත්තේම වැටිච්ච භාර්යාවරු නැද්ද? ඊළඟට භාර්යාවගේ මත්තේම වැටිච්ච ස්වාමියොත් නැද්ද? සමහර වෙලාවල් හොරෙන් ගිහිල්ලා බලනවා භාර්යාව බස් වෝල්ට් එකේ කොහොමද හැසිරෙන්නේ කියලා. අපි ඉතින් මේව කතා කරන්නේ අපි තේරුම් ගන්න ඕනේ. ඇයි අපිට එහෙම වෙන්නේ? අපිට එහෙම වෙන්නේ අපි මේ කුසලයේ තුල එහෙම නැත්නම් සම්මා සතිය තුල කාය වේදනා චිත ධර්ම තුල හිත පුරුදු කරන්නේ නැති නිසා අපට අරව ගැන තියෙන ක්ලේශ ධර්මයන් අරව ගැන තියෙන ආලයන් දුරු කරගන්න බැරි නිසා යමෙක් හොඳට කාය අපි හිතමු මෙහෙම පින්නත් ඕන දැන් යම් කිසි නිවසක ඉන්නවා ස්වාමියාට අධික වැලී ගලී කටයුතු කරන කුංචි වචනයටත් අතුලාන්තයෙන් පිච්චෙන භාර්යාවක්. මේ භාර්යාවට ඔන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම් වෙනවා. මේ අති සීලය රකින්නවා, ගුණ ධර්ම වඩනවා. ඉතින් මේ අතරේ මෙයාට ඔන්න හතිපට්ඨානය ගැන හොඳ දේශනාවක් ඇහෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඔන්න හතිපට්ඨානය ගැන හොයන්න පටන් ගන්නවා. එතකොට මෙයාට දැනෙනවා අනේ මේ සතිපට්ඨානයේ තුල හිත පුරුදු කළොත් මට මේ සාමියා ගැන තියෙන ඇලීම ගොඩාක් අඩු කරගන්න පුළුවන් කියලා දැන් මෙයාට ඉලක්ක වෙනවා. මෙයා මොකද කරන්නේ? හොඳට ඒ කර්මස්ථානාචාර්යන් වහන්සේ නමකින් හෝ ගිහි හොඳට කර්මස්ථාන දන්න යම් කිසි කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනම් ඒ වගේ කෙනෙක් දින් හෝ මොකද කරන්නේ? ඔන්න මේ කායानुපස්සනාව වඩන හැටි, වේදනානුපස්සනාව වඩන හැටි, චිත්තානු ධම්මානුපස්සනාව වඩන හැටි හොඳට අහගන්නවා. අහගෙන දවසකට පැයක් පැයකමාරක් භාවනාසිත පුරුදු කරනවා. ඇත්තනම් පින සතියක් දෙයක් හැදී මෙයාට මොකද වෙන්නේ? මෙයාගේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වැඩෙන්න වැඩෙන්න අර සාමයා ගැන තියෙන තණ්හා මොකද වෙන්නේ? උපාදාන මොකද වෙන්නේ? මම මගේ කර ගැනීම මොකද වෙන්නේ? ඒව ටික ටික අඩු වෙනවා. හරියට අපි හිතමු පින්නත් වෙන ලොකු ගිනි මැලයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මොකද කරන්නේ? මේ ඒ ගිනි මැලේ ඒ දර තියෙනවා නම් එකෙන් එක අයින් කරනවා. එකින් එක අයින් කරන්න අයින් කරන්න ගින්න මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්තිම එකත් අයින් කරාම මොකද වෙන්නේ? නිවිලම යනවා. අන්න ඒ වගේ අර දැන් භාර්යාව අර ස්වාමියාගේ මැත්තේම වැටිලා ස්වාමියා යන්නේන තැන් ගැන කතා බහ කරන තේවල් ගැන බලන කියන දේවල් ගැන ඒ වගේ හරීම හිත හිත ඒව ගැන තැවින් දැවින් පිච්චවින් නොලබෙන ආදරය ගැන කල්පනා කරගෙන හිටු භාර්යාව මේ සතර හතිපත්ඨානය තුල වඩද්දී එයාගේ හිතේ අර සාමයා ගැන තියෙන තණ්හා ගින්න මොකද වෙන්නේ? දවසින් දවස අඩු වෙනවා. හරියට අර ගිනිමැලේ දර කෝටු එකෙන් එක අයින් කරනවා වගේ. මෙයා සති දෙක තුනක් අකණ්ඩව මේක කරගෙන ගියාට පස්සේ සාමයා ගැන තියෙන තණ්හාව ගොඩාක් අඩු වෙලා එතකොට එයා නිසා ඇතිවෙච්ච දුක් ගොඩක් අඩු වෙලා. අපි තේරුම් ගන්න ඕන කෙනෙක් ගැන තණ්හාව ගොඩයි නම් දුක් ගොඩයි. එතකොට කෙනෙක් ගැන තණ්හාව අඩුයි නම් දුක අඩුයි. තණ්හාවේ පර සීමාව යම් තාක් ඉහළ යනවද ඒ සීමාව ඒ ගානට දුක වැඩි වෙනවා. ඒතකොට තණ්හාව කියන එක අඩු වෙනවද ඒ මට්ටමට දුක අඩු වෙනවා. දැන් යතුරු පැදියක් එහෙම ගත්තට පස්සේ ඒක මීටරේ ඉහළට යන්න යන්න යන්න මොකද වෙන්නේ වේගය වැඩි වෙනවා. මීටරේ අඩු වෙන අඩු වෙන අඩු වෙන වේගය අඩු වෙනවා. අන්න ඒකට තණ්හා මීටරේ ඉහළ යන්න යන්න යන්න දුක වැඩි වෙනවා. තණ්හා මීටරේ අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න දුකත් අඩු වෙනවා. එතකොට පින්නත්නි අපිට එහෙම අපේ ජීවිතය අරගෙන යද්දී අපිට මේ නිවන් දකින සංකල්පාවත් මේ එක එක ස්ත්‍රීන් ගැන පුරුෂයන් ගැන දරුවෝ ගැන උනත් එහෙමයි. ওই සමාජ සමහර දෙමව්පියෝ ඉන්නවා කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා වැඩසටහන් වලට ගියත් අදටත් ඒ දරුවගේ වෙනස්කම් දරා ගන්න බෑ. ඒ දරුවෝ කතා බහ කරන්නේ නැත්නම් දුර දුර පළාත් වල ඉන්න දරුවෝ කතා බහ කරන්නේ නැත්නම් හිතට අමාරුයි. ඇයි මේ? අර රැකවරණය තුලට හිත අරගෙන නැහැ. කායानुපස්සනාවට හිත අරන්නේ නැහැ, වේදනානුපස්සනාවට හිත අරන්නේ නැහැ. ඒ බණ අහනවා තමයි. මේ බණ අහනවා තමයි නමුත් වැඩේ කරගෙන නැහැ. ඉතින් අපිට ඉස්සෙල්ලා මේ විශ්වාසය තියෙන්න ඕනේ පින්නත් මේ ආරෂ්ඨාංග මාර්ගය තුළ සම්මා සතිය පුරුදු කළොත් මගේ ජීවිතයේ බාහිර ජීවි අජීවි දේවල් සම්බන්ධව තියෙන තණ්හාවල් කොච්චරක්ද ඒවා හැම එකක්ම නැති කරන්න පුළුවන් ආයේ බිඳ අර ගින්නේ දර ටික ඇද්දමයි නිවිලම යනවානේ ඒ වගේ පින්නත් ඔය හිතවල එක එක අය ගැන එක එක ආදරයන් ගැන එක එක දේවල් ගැන ඔය තණ්හාවල් තියෙනවනේ ඕක නැත්තටම නැති කරන්න පුළුවන් ඒ විශ්වාසය අපි ඇති කරගන්න ඕන මට මේ දේ ගැන දුක මට මෙයා ගැන තණ්හාවක් තියෙන නිසා. මේ තණ්හාවමට මේ සතර සතිපට්ඨානයේ වැඩි යුතුලින් නැත්තටම නැති කරන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් ඕනේ. ඉතින් මේ විදිහට පින්නත් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ කාය වේදනා චිත්ත ධර්ම කියන මේ காரணා හතර මේවායින් ගැලවෙන්න මේ සංසාර ගමනෙන් ගැලවෙන්න පංච උපාදානස්කන්ධ ධර්ම වලින් ගැලවෙන්න උත්සාහ කරන අයට බාධා කරන කෙලෙස් වලින් වෙන අනතුරෙන් වැළකීලා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්නට හේතු වෙන විදිහටම ජීවිතය අරගෙන යන්න ලොකු පිහිටක් වෙනවා ලොකු ආරක්ෂාවක් පිළිතුර මතක ඇති අර සකුණාගේ සූත්‍රයේ තියෙන්නේ කැටකිරිල්ලක් ඉන්නවා පස්පිඩැල්ලක් උඩ හැබැයි කැටකිරිල්ලගේ තාත්තා කිව්වා කිව්වේ කොහොමද පස්පිඩැල්ල අස්සේ ඉන්න කියලා එතන තමයි පුතේ රැකවරණය කියලා කිව්වේ දැන් මෙයාට ලෝකයේ විඳින්න දෙන තණ්හාවට පස් පිටැල්ල උඩට නැංකා. එතකොට උකුස්සෙකුට ගොදුරු වුණා. ගොදුරු වුණාට පස්සේ මේ සතා කියනවා තාත්තා කියපු සීමාවේ හිටියනම් ඔහේ මාව අල්ලයි. ඒ මනුම්බද කී කියන්නේ. මේ උකුස්සර කේන්ති යනවා. උකුස්ස කියනවා ඔහේ පස් පිටැල්ල නෙවෙයි පස් පිටැල්ල අස්සේ හිටියත් මං ඔහේ අල්ලනවා තමයි. එහෙනම් පුළුවන් නම් අතාරෙලා මාව අල්ලගන්න කියනවා. පස්සු කුස්ස මොකද කරන්නේ? පුංචි අර මේ වටකුරිල්ලිය අතාරිනවා. වේගෙන් පියාඹගෙන ඇවිල්ලා පස් පිටල් ලස්සට යනවා. ඒ වේගෙන්ම ඊටත් වඩා වේගෙන් ආපු අර කුස්ස මොකද වෙන්නේ? පස් පිටල් ඉලක්ක කරගෙන ආපු ඒ සතා කේන්තියෙන් මොකද වෙන්නේ? පස් පිටල්ලේ ලය ප්‍රදේශයේ වැදලා මියනවා. එන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ ඒ ඒ උපමාවෙන් තථාගතයන් වහන්සේව ලෝකයාට ප්‍රකාශ කරන්නේ පියා පීතෘණහසනමක් විදියට. ශ්‍රාවකයන්ගේ පියා විදියට තමයි බුදු පියාණන් වහන්සේ එතනදී තමන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. එතකොට ශ්‍රාවකයන් අපට අනුශාසනා කරන්නේ මගේ සීමාව තුළ ඉන්න. මම පෙන්වන සීමාව තුළ ඉන්න. මම පෙන්වන සීමාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායනුපස්සනාව. ඒකට පස් බඩල්ල අස්ස වගේ. හැබැයි කායනුපස්සනාවෙන් බැහැර වුණොත් මායයට ගොදුරු වෙනවා. ඔය බුදු දේශනාවේ තියෙනවා මේ හාවෙක් පින්නත්නි මේ මල පුඩුවකට අහුණාට පස්සේ දඟලනවානේ. මුවෙක් උනත් එහෙමනේ මල පුඩුවකට අහුණාට පස්සේ දඟලනවා දඟලනවා දඟලනවා. අන්න එහෙමයි කියන මේ කාය වේදනා චිත්ත ධර්මයන් තුලට හිත ගත්තේ නැති අය මේ බාහිර රූපයක හරි ශබ්දයක හරි ගන්ධයක හරි රසයක හරි ස්පර්ශයක හරි ආදරයක හරි පැටලුණාට පස්සේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී මල පුඩු වගේ. ඒ මල පුඩු වල හිත වැටුනොත්, හිත පැටලුනොත් මොකද වෙන්නේ? ඒ ඒ ඒකෙන් ගලව ගන්න බැරුව ජීවිතේ දඟලනවා, දඟලනවා. දඟලනවා කියලා කියන්නේ මොකක්ද මේ? ආඬනවා, වැළපෙනවා, දෙස් තියනවා. ඒ වගේ සුසුම් හෙලනවා. ඉතින් මේ ලෝකයේ තුල ගත්තට පස්සේ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස් මේ ඔක්කොටම හේතුව මොකද්ද? කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ රැකවරණය තුල හිත තියාගෙන ඉන්නතුව විඳින් එළියට පැන්නා. ආන්නේ කරලා ලැබෙන දඬුවම තමයි මලකුඩු වගේ ඒ කාමයන්ට අහු වෙනවා. අහුණාට පස්සේ විඳවන්න විඳින් දුක් ලැබෙනවා. දුක් ලැබෙනකොට දඟලනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්නපු පිය සීමා වුණ සතර සතිපට්ඨානය තුළම අපි අපේ හිත පවත්වන්න ඕනේ. මේ සතර සතිපට්ඨානය ගැන කතා කරද්දී අපිට දැන් මෙතන කතා වෙන්න පින්නත්නිය කාය පිළිබඳ සිහිය, වේදනාව පිළිබඳ සිහිය, හිත පිළිබඳ සිහිය, ධර්මයන් පිළිබඳ සිහිය. දැන් මේ සිහිය කියද්දී අපි මොකක් මොකද්ද මේ ඇති කරගන්න සිහිය? ඒ කියන්නේ අපි මෙහෙම හිතමු පින්නත් උන්න කෙනෙක් කන පිට කන පිට ඇඳගෙන ගමනක් යනවා එඳුමක්. දැන් පිළිතුරක් එහෙම වෙලා ඇති ඔය මේ ගමනක් යද්දි කලබලේ අඳිනවා. අපි හිතමු අපේ තාත්තා කෙනෙක් කර කාරු හරි කලබලේ කමීස ඇඳගෙන පාරට ගියා. මගදී බලනකොට මොකද වෙන්නේ? කන පිට ඇඳගෙන තියෙන්නේ. එතකොට Tamanට මේ මම කන පිට ඇඳගෙන කියලා නුවණකුත් වෙනවනේ. ඒ වගේම අපිට ඒ වෙලාවේ සිහියකුත් තියෙනවනේ. දැන් ඉස්සෙල්ලා අපි අසිහියෙන් ඇඳේ. අසිහියෙන් ඇඳගෙන ආව කන පිට. ඊට පස්සේ මහවගදී ඇඟ දිහා බලද්දී මෙන්න පේනවා කන පිට ඇඳෙන. එතකොට නුවණක් මෙතන තියෙන්නේ. ඒ නුවණත් එක්කම Tamanට සිහියක් ඉපදුනානේ. ඒ නුවණයි සිහිය දෙකම එකට නේද ඉපදුනේ. හොඳට තේරුම් ගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කායानुපස්සනාසන සිහිය කියන්නේ. නුවණත් එක්කම වැඩ කරන සිහියක්. වේදනානුපස්සනාව තුළ සිහිය උපදවා ගන්නවා කියන්නේ නුවණත් එක්කම වැඩ කරන සිහියක්. දැන් අසිහියෙන් ඇඳුම් ඇඳපු ඒ තාත්තට එළියට ගියාට පස්සේ සිහියත් එක්කමනේ නුවණ ඉපදුනේ. සිහිය තමයි ඒක කියන්නේ හැඟීමක් ඒක මේ ඒ සිහියත් එක්කම හොඳ සිහියත් එක්කම මම කන පිට ඇඳගෙන ඉන්නවා කියන නුවණ උපදිනවා. අන්න ඒ වගේ තමයි කය පිළිබඳව සිහිය උපදින්නේ නුවණත් එක්ක. වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව සිහිය උපදින්නේ නුවණත් එක්ක. ඒ නිසා කියනවා නුවණ සමග යන සිහිය කියලා මේ සතිපට්ඨානය තුළ වැඩ කරන්නේ. අපි ඒක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. දැන් මේ කායනුපස්සනාව ගත්තට පස්සේ කායනුපස්සනාවේ පින්නක් තියෙනවා ඉති අජ්ජත්තම් වා කායේ කායනුපස්සී විහෙරති. මොන තමන්ගේ අධ්‍යාත්මය කියලා කියන මේ තමන්ගේ පැත්තේ. අපි උදාහරණයක් ගමු. අපි කාටත් තේරෙන්න ගමු අසුබේ ගමු. අසුබේ ගමු. ඒ කියන්නේ අසහියක් තියෙනවනේ ශරීර සම්බන්ධව අසහියක් තියෙනවා මේ ශරීර සුන්දරයි, මధుරයි, මනෝහරයි, ඉෂ්ටයි, කාන්තයි කියලා නිසා මේව සතුටින් පිළිගන්න ගතියක්, අභිනන්දනය කරන ගතියක් තියෙනවානේ. එතකොට එතන තියෙන අසහියත් එක්ක මෝහය නැද්ද? අනුවන බව අනුවන බව තියෙනවා. ඒ කියන්නේ මේ කයවල් පිළිබඳව ඇත්තටම කයේ තියෙන தත්ත්වේ නම් මේක බොහෝම ඒ කියන්නේ හම් පිළිකුල් හම් පිළිකුල් මාස් පිළිකුල්ලේ ආදී එකතු වෙලා සකස් වුණ එකක්. නමුත් මේ ගැන පසිහියක් තියෙනවා ඊළඟට මේ මේ කය ගැන අනුවන බවක් තියෙනවා මේක මේ සුබ දෙයක් කියලා. යම් කිසි කෙනෙක් අපි හිතමු අසුබ සංඥා පුරුදු කරනවා කියලා පටික්කුල මනසිකාර පබ්බේ වගේ භාවනාවක්. එතකොට එයා මේ හම් කෑලි අරගෙන මස් කුඩවල් අරගෙන ඒ වගේ දත් ඇර ටික අරගෙන ඒ වගේ දහඩිය අරගෙන මේවායේ තියෙන පිළිකුල වර්ණ වශයෙන් සටහන් වශයෙන් පිහිටිතෙන් වශයෙන් අවකාශ වශයෙන් මෙනෙහි කරනවානේ එතකොට අන්නේ තමන්ගේ පැත්ත එහෙම මෙනෙහි කිරීමට කියනවා ඉති අජ්ජත්තවවා කායේ කානුපස්සේ විහෙරති දැන් කය ගැන අසහියෙන් මෝහයෙන් හිතපු කෙනා අසහිය සමග යන මෝහය නැත්නම් අනුවණකම සමග හිතපු කෙනා මේ කයේ අසුබ කොටස් තමන්ගේ පැත්ත දාලා හොඳට මනසිකාර කරන්න පටන් ගත්තා. ඒකට කියනවා ඉති අජ්ජත්තවා කාය කයපසෙ විහෙරති. ඊළඟට මෙයාට මොකද දෙවෙනි පියවර? බහිද්ධාවා කාය කයපසෙ විහෙරති. මෙයා බලනවා ඊළඟට බාහිර ශරීරවලත් මේ ගතියමද තියෙන්නේ. මගේ පැත්තේ මේ තියෙන සත්‍ය ස්වභාවයමද බාහිර ශරීරවලත් තියෙන්නේ කියලා හොඳට මෙයා මොකද කරන්නේ පිරික්සලා බලනවා. බහිද්ධාවා කාය කන පස්සේ විහෙරති. ඊළඟට මොකද කරන්නේ? අජ්ජත් බහිද්ධාවා කාය කන පස්සේ විහෙරති. තමන්ගේ පැත්තත් බලන අර පැත්තත් බලන සංසන්දනය කරනවා. ඒ පැත්තත් එහෙම මේ පැත්තත් එහෙම මේ පැත්තත් එහෙම ඒ වගේම අර පැත්තත් සංසන්දනය. පළවෙනි එක ඉති අජ්ජත්වා කාය කන පස්සේ විහෙරති තමන්ගේ පැත්ත. දෙවෙනි එක බහිද්ධාවා කාය කන පස්සේ විහෙරති තුන්වෙනි එක අජ්ජත බහිද්ධාවා දෙපැත්තම සංසන්දනය කර කර බලනවා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මෙයා කරන්නේ මේ අසුබ කොටස්වල මොකද කරන්නේ? සමුදේ ධම්මානුපස්සීවා කායස්මේ විහෙරති. මෙයා දැන් අසුබ කොටස් අරගෙන බලනවා මේ අසුබ කොටස් දැන් හැම නම් ඒ හැම හටගත්තේ මොකක් හින්දාද? හැම කියන ඒ ස්වභාවයේ සකස් වෙන්නේ මොකක් හේතු වෙලාද? ඔන්න මතක් වෙනවා ධර්මයේ හොඳට අහලා තියෙන නිසා කර්මයේ හේතුල, චිත්තයේ හේතුල, ඍතුවේ හේතුල, ආහාරයේ හේතුල. මෙයා දත්තර ටික අරගෙන බලනවා. ඊළඟට මෙයා කෙස් ටික අරගෙන බලනවා. ඊළඟට මෙයා මස් අරගෙන බලනවා. මේ කොටස් මොකක්ින්ද හටගත්තේ? සමුදය ධම්මානුපස්සීව කායස්මී විහෙරති. මෙයා තේරුම් ගන්නවා මේ කොටස් කර්මයේ හේතුල, චිත්තයේ හේතුල, ඍතුයේ හේතුල, ආහාර හේතුල හටගත් එකක්. ඊළඟට මෙයා කල්පනා කරනවා අසනිකාරණා වය ධම්මානුපස්සීව. මේව නැති වෙන්නේ කොහොමද? මේ ඇති මේ මේ හේතු නිසා හටගත්ත මේ කෙස්ලොම් නියදත් ආදී නැති වෙන්නේ කොහොමද? අර හේතු ටික නැති වෙනකොට. කර්මයේ හේතුල හැම හැදුනා කර්මය නිරුද්ධ වුණොත් හැම නිරුද්ධ වෙනවා. ඊළඟට චිත්ත ඊළඟට ඍතු ආහාර හේතුල හැම සකස් වෙන ඒ කාරණා තුන නිරුද්ධ වෙද්දී ඒ හැම නිරුද්ධ වෙනවා. එතකොට එතන තේරුම් ගන්නවා වාය ධම්මානුපස්සීව කායස්මේ විහෙරති. ඊළඟට මෙයා මොකද කරන්නේ? ඒ සමුදය වැය එකට සංසන්දනය කර කර බලනවා. එතකොට සමුදය වැය ධම්මානුපස්සීව කායස්මේ විහෙරති කියනවා. අන්න එතන තියෙන්නේ මොකද්ද? සමුදය වැය කියන්නේ උදේ වැය ඥානය. එතකොට උදේ වැය ඥානය කියන්නේ මේ ශරීර කොටස් වල ඇතිවීම නැතිවීම දකින නුවණ. අන්නේ නුවණ පිළිබඳ සිහිය තමයි කායානුපස්සනාව තුළ සම්මා සතිය කියලා කියන්නේ. ඒ ඇතුණානේ නුවණක් මේ ශාරීරික මේ කොටස් ඇති වෙනව නැති වෙනව කියලා එක නුවණක්නේ ඥානයක්නේ. අන්නේ නුවණත් එක්කම ඉපදෙන සිහියට තමයි කියන්නේ කායानुපස්සනාව තුළ සතිය කියලා. එතකොට මේ සතිපට්ඨානය තුළ වාසය කරනවා කියන්නේ අන්නේ සිහියෙන් ඒ නුවණින් වාසය කිරීම. දැන් අර අසිහියෙන් අනුවන භවෙන් කලබලයේ ඇඳුම් ඇඳගෙන එළියට ගියපු පියතුමාට මගදී මොකද උනේ? එයාට සිහියක් ඉපදුනා, නුවණක් ඉපදුනා මේක කන පිට හැරිලා ඇඳලා තියෙන්නේ කියලා. ඊළඟට ඒ හැඟීම එයාගේ හිතේ එක දිගට වැඩ කරනව නේද පින්නත්. එක දිගට වැඩ කරනවා ඒක. ඊට පස්සේ ඉක්මනට ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ඒක වැඩ කරන නිසානේ ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? හොඳ පිළිඳ ගන්නවා. අන්න ඒ වගේ මේ කය පිළිබඳව අපි අසුබේතරය ගත්තේ ඕක තුළ ඉස්සරහට ගිහිල්ලා ඒ උදේවැය ඥානය ඇති කරගත්තට පස්සේ ඒ උදේවැය ඥානයත් එක්ක උපදින සිහියත් එක්ක ඒක අපි පවත්ගෙන යන්න ඕනේ. එහෙම පවත්ගෙන දවස් 7ක් ගියොත් තමයි මොකද වෙන්නේ? රහත් වෙන්නේ. එතකොට පිනතෝ හිතන්නේ මේ කොච්චර අමාරු දෙයක්ද කියලා. හැබැයි කරපු අය කෝටි ගණන් ඉන්නවා. වේදනානුපස්සනාව ගැනත් එහෙමයි. වේදනානුපස්සනාවෙත් නැද්ද ඉති අජ්ජත්තාවා වේදනාසු වේදනානුපස්සී විහෙරේ බහිද්ධාවා ඊළඟට අජ්ජත් බහිද්දාවා ඊළඟට වේදනාවේ සමුදය වේදනාවේ නිරෝධය එනත වය ඊළඟට වේදනාවේ ඇතිවීම නැතිවීම කියලා එතෙන්ටම ඒකත් යනවනේ එතකොට එයා වේදනානුපස්සනාව තුළ හොඳට එහෙම නුවණ සමග ගිය සිහි උපදවත් ගත්ත කෙනා ඒකෙන්ම ඉන්න ඕනේ චිත්ත ධර්ම සම්බන්ධවත් අන්න එහෙමයි අන්නේ විදියට පින්නත් එවැනි මානසික මට්ටමකට එනකොට ඒ කියන්නේ එතකොට මෙයා බලන්න තමන්ගේ පැත්තේ සත්‍ය දැකලා බාහිර පැත්තේ සත්‍ය දැකලා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ පැත්ත ගැන යම් තණ්හාවක් තියෙන උපාදානයක් තියෙනවා ඒක තදංග වශයෙන් දුරු වෙනවා. බාහිර ශරීර හෝ බාහිර ධර්ම පිළිබඳව යම් තණ්හාවක් තියෙනවා නම් උපාදානයක් තියෙනවා නම් ඒක දුරු වෙනවා. අනිත් එක මේකත් අපි තේරුම් ගන්න ඕන. දැන් කායානුපස්සනාව තුළ අපි හිතමු අසුබේ කියලා. අසුබය තුල ඔය අජත්ත බහිද්ද වශයෙන් ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් ශරීර පිළිබඳව සිහිය නුවණ ඇති කරගත්තම එයාට තමාගේ ශරීරය ගැන ඇල්මක් තණ්හාවක් උපාදානයක් නැහැ. ඒක ලොකු නිදහසක් නේ. ඊළඟට බාහිර ශරීර සම්බන්ධව තණ්හාවක් ඇල්මක් උපාදානයක් නැහැ. ඒක ලොකු නිදහසක් නේ. ලොකු නිදහසක්. ඒතර මෙයාට කයවල් ගැන තණ්හාව නැහැ. හැබැයි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයකට මෙයාට තණ්හාවක් තියෙන්න බැරිද එතකොට? ඇයි මෙයා ධර්මයන් හෝ චිත්තයන් හෝ ඒ ධර්ම චිත්ත උපදිනවත් එක්ක උපදින වේදනාවල සමුදේ වැඩක්ේ නැහනේ. එතකොට කයවල් වල අසුබේ දකින කෙනෙකුට කයවල් අසුබ වශයෙන් අරමුණුනාට ඒ අන්නයගෙන් ලැබෙන ආදරය මෙයාට සුබ වශයෙන් දැනෙන්න පුළුවන්. අර ගාථාවක් තියෙන්නේ මේ අසුභානුපස්සී විහරන්තං කියලා. ඒකම තව ගාථාවතර සුභානුපස්සී විහරත්තං කියලා. එතන මේ අසුභානුපස්සී කියන්නේ මේ කය වල අසුභ විතරක් නෙවෙයි. මේ ලෝකේ සම්බන්ධව සංස්කාර සම්බන්ධව කයවල් වේදනා චිත්ත ධර්මයන් සම්බන්ධව කෙනෙකුට ඇති වෙන හොඳයි කියන සංඥාව, සුභ සංඥාව. එතකොට දැන් කයවල් වල සුභ ලක්ෂණය පහ කරගෙන අසුබ ලක්ෂණය මතු කරගෙන කන්නා උපාදාන සහිතව නිදහස් ශ්‍රාවකෙක් විදියට ඉද්දී අර ජීවිත වලින් ලැබෙන ආදරය ගැන ඇයි ආදරය විදර්ශනා නැගත්තේ නෑනේ? ඒ ආදරයත් එක්ක උපදින සැප වේදනා ආදී විදර්ශනා නැගත්තේ නෑනේ? ඒ ආදරයත් එක්ක උපදින ඔය ලෝභ හිත් ආදී විදර්ශනා නැගත්තේ නෑනේ. ඒ නිසා ආදරයට වහවැටෙන්න ඉන්න පුළුවන්. හැබැයි කයවල් කරන ආසාවක් නෑ. ඒකනේ දැන් පින්වත්නි ඔය අරූපාවචර ලෝක තියෙන්නේ. අරූපාවචර ලෝක වලට යන්නේ කොහොමද? මේ ශරීරාදී පිළිබඳව තණ්හාව දුරු කරගෙන. මේ ශරීරාදී තියෙන කරකශ බව, ගොරෝසු ඕලාරික බව, දුක් දෙන බව මේවා මානසිකාර කර කර මානසිකාර කර කර මොකද කරන්නේ මේ කයවල් ගැන තියෙන තණ්හාව දුරු කරමින් කයවල් වලින් තොර ජීවිතයක් පිළිබඳ මේ අය කර්ම සකස් කරනවා. එතකොට එයාලා අරූපාවත රූපයක් නැති ලෝකයක පහළ වෙනවා. එතකොට එයාලට මේ කය ගැන තණ්හාවල් යම් මට්ටමකට නැති වුණාට අර නාම ධර්ම ගැන තණ්හාව වැඩ කරනවා. ඒකයි නැවත උපදින්නේ. අරූපාවචරය ආකාසඤ්ඤාතන ආදී කොහේන ලෝකයක බ්‍රහ්ම තලයක. ඒ වගේ අපිත් දැන් මේ කය අනුපස්සනාව තුළ මේ කයේ අසුබය දැක දැක කයවල් ගැන ඇල්ම දුරු කළාට අර මනෝ ධර්ම ආදරය ගැන කෙනෙක්ගෙන් ලැබෙන අගයක් ගැන කෙනෙක්ගෙන් ලැබෙන වටිනාකමක් ගැන ඒ නාම ධර්ම ගැන ලොකු තණ්හාවක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් කෙනෙක්ගෙන් ආදරය ලැබෙනකොට ඒකට අහු වෙන්න පුළුවන්. කයවල ඒ කියන්නේ ඒ කයවල ස්පර්ශ කරන්න එහෙම එතනින් එහාට ගිය දෙයක් ගැන සංකල්පනාවත් ඒ ඒ මානසික මනෝමය හැඟීමට ඒ ආදරේ පිරිසුදුයි ආදරේ හොඳයි කියලා එහෙම ඒකන මේ තණ්හා උපාද නැති වෙන්න පුළුවන්. අන්න ඒ වයින් ගැලවෙන්න මොකද කරන්න ඕන? ධම්මානුපස්සනාව තුළ සඳහන් වෙන කාමච්ඡන්දාදී ඇති නැතිහිම් දකින්න ඕන. ආදරේ කියන්නේ කාමච්ඡන්දේනේ. එතකොට ධම්මානුපස්සනාව තුළ අඩංගු වෙලා තියෙනේ කාමච්ඡන්දය ඉති අජත්ත වශයෙන්, බහිද්ද වශයෙන්, අජත්ත බහිද්ද වශයෙන්, සමුදේය වශයෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ අපි අපි මේ සසරේට අල්ලගෙන ඉන්න කණු හතර තමයි කාය වේදනා චිත්ත ධර්ම කියන්නේ. අපි සංසාරේ ගැට ගහලා දෙන කණු හතර. එතකොට දැන් කය සම්බන්ධ මේ ලණුව ගලව ගත්තට අනිත් තුන සම්බන්ධ ලණු ගැලවිලා නැහැ. එහෙනම් චිත්තානුපස්සනාවත් අදන්න ඕනේ. එතකොට හිත් ගැන තියෙන රාග හිත්, දේශ හිත්, මෝහ හිත්, කුසල් හිත් ගැන තියෙන තණ්හා දුර වෙනවා. වේදනානුපස්සනාව තුල හිත වැඩුවොත් ඒ වේදනාව කියන කණුවේ ගැට ගැහිලා තියෙන තණ්හා උපාදාන වශයෙන්ද ඒ තණ්හා උපාදාන ගැලවිලා යනවා. ධම්මානුපස්සනාව තුළ ආදරය ආදී කාමචන්දාදී ධර්ම තුන ඇලි ගලි වාසය කරනවා නම් ඒ ධම්මා මේ ධර්මයන් කියන කණුවේ හිත බැඳී පාතිනවා නම් එහෙම කරනවා ධම්මානුපස්සනාව තුළ ඉස්සරහට ගිහිල්ලා සමුදේ වැය කියන නුවණ ඇති කරගෙන ඒ නුවණ සමග යෙදුණු සිහියෙන් වාසය කිරීම තුළ එතකොට තමයි ඔය හතරෙන්ම ගැලවුණු ඊටාම නිදහස් රාගයේ බිහි වෙන්නේ ඉතින් අපිට හිතෙනවා අනේ මං කවදද එහෙම වෙන්නේ? කවදද මම මේ කය වර්ගයන තියෙන තණ්හාවෙන් හිත බේරගෙන ඉන්නේ? මේ සැප වේදනා ආදී ඊළඟට ඔය හිත ගැන කාමච්ඡන්ද ආදී ධර්මයන් ගැන තියෙන තණ්හාවලින් හිත බේරගෙන කවදාද මං නිදහසේ ඉන්නේ? අර ඒක තැනකදී තියෙන තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනලු මගේ බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කළා. සුවසේ වැඩ සිටිනවා. මගේ තථාගතයන් වහන්සේ දේශය ප්‍රහාණය කළා. ඒ තැවිලි දැවිලි පිච්චිලි සහිත බොහෝ පාපයන් කරන දේශය දුරු කරලා මගේ ශාස්ත්‍රුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවා. ඊළඟට මේ ලෝකයේ තුල බොහෝ දුක් උපද්දවන්නට හේතු වෙන මෝහය මුලාව දුරු කරලා මගේ ශාස්ත්‍රුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවා. මං කවදද එහෙම ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයන්ට එහෙම හිතෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් භාවය දකිමින් ඒ නිකලෙස් භාවය තුළ උන්වහන්සේ විදින සුවේ හිතමින් ශ්‍රාවක දරුවෝ මොකද්ද හිතන්න ඕනේ අනේ කවදද මං එහෙම වෙන්නේ දැන් ඔය ඉස්සර පින්නතට මතකද අපි ඔය ධනගාන කාලේදී ඊළඟට ඔය ගෙදරට වෙලා හිටපු කාලයක් හිටියනේ ඒ ගෙදරට වෙලා හිටපු කාලවල අපේ අයියලා අක්කලා ඉස්කෝලේ යන්ති මොකද අපිට හිතෙන්නේ අනේ මං කවදද එහෙම බෑග් එකක් පිටේ එල්ලන් බෝතලයක් අතට අරගෙන කැප් එකක් දාලා නැත්නම් කුඩයක් එල්ලගෙන හරි ගෑන දරුවෝ නම් මේව ලස්සන සුදු සපත් දෙකක් දාලා මං කවදද මේ ඉස්කෝලේ යන්නේ එහෙම ඉස්සර හිතුණද නැද්ද අපිට හිතනවානේ අන්‍යගේ දෙයක් තමයි මෙතනදී කියන්නේ තථාගතයන් වහන්සේගේ විතරාගී බව ගැන කල්පනා කර කර ශ්‍රාවකේ හිතන් දෝන අනේ මං කවදද මගේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ රාගයෙන් නිදහස් වෙලා, දේශයෙන් නිදහස් වෙලා, මෝහයෙන් නිදහස් වෙලා ඊටාම් සෝදායි හිතකින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නත්ටි ආරෂ්ඨායක මාර්ගය තුළ සම්මා සතිය කියන එක කොච්චර හොඳ ගුණයක්ද කියලා දැන් පින්නතට තේරෙනවා ඇති. ඉතින් මේ වගේ භයානක වීසනයක් තියෙන කාලෙක අපි හිතමු කොරෝනා රෝගයට උනත් උවදුරක් ඒ උවදුරට ගොදුරු වුණ කෙනෙකුට උනත් කලින් කායනුපස්සනාවෙම හොඳට වඩලා තියෙනවා නම් එයාට මේ උවදුර තුල අනිත් අය වගේ ලොකු මානසික පීඩාවන්ට පත් වෙන්නේ නැතුව මේ කායික කොටස්වල ඇතිවීම නැතිවීම දකුවීම වාසය කරන්න පුළුවන්. ඒක එයාට අර පුරුද්දෙන්ම નિરાයාසයෙන්ම අපහසු වන්නත කෙරෙන මට්ටමකටපත් වෙනවා කලින් පුරුදු කරපු අයට නම්. ඒ කොරෝනා රෝගය තුල ධනිස් රිදෙනවා, කොන්ද රිදෙනවා, පපුව රිදෙනවා, එහෙම රිදෙනවනේ හරියට රිදෙනවනේ. අන්නේ ඇත්ලාන්තේ ඇතිවන ලොකු රිදුම් වේදනානුපස්සී විහරණය තුල වාසය කරමින් සමනය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මාරාන්තික දුක්වලදීත් පින්නත් අපිට පිළිහිට වෙන්න ඔය හතර. බලන්න මේ කොවිඩ් ආසාදනය වෙච්ච අය මොකද කරන්නේ? හුදකලා කරනවා. තනිපංගල මින කෙනෙක් බාටපත් කරනවා. ඒ කියන්නේ අම්මවත් ළඟට ඇවිල්ලා ශරීරයේ අත ගන්න නැති හිස අත ගන්න නැති අවස්ථාවක් ද නැද්ද? අම්මවත් ළඟට ඇවිල්ලා හිස අත ගන්නෑ. ශරීරේ කොච්චර හැකියාව තාත්තා ළඟට ඇවිල්ලා ඒ ශරීර පිළිමැදීමක්වත් කරන්නේ ඒක අම්මට හැදුනත් එහෙමයි තාත්තට හැදුනත් එහෙමයි දරුවෝ ගිහිල්ලා හිසాత ගෑවිලි තෙල් ගෑවිලි සිද්ධාලේප ගෑවිලි කටියනවා නම් පිළිමදින ගතිය ඒවනේ එතකොට Taman හුදකලා වෙලා ඒ කියන දින තුල වාසය කරන්න ඕනේ දින ගාන තුල හැබැයි කාය වේදනා චිත්ත ධර්ම තුල හිත පුරුදු කරපෑ මොකද කරන්නේ එයාලා පිහිට වේලකයි හදාගෙන හිටියේ. එයාලා කය තුලට හිත අරගෙන, කටුව තුලට හිත අරගෙන ඉදුබුවා වගේ කය තුලට හිත අරගෙන දුක්ඛ දෝමනස්යන්ට ඉඩක් දෙන්නේ නැතුව ඒ කයේ ඇතිවීම නැතිවීම, කායික කොටසල තියෙන තියෙන දකින් වාසය කරනවා. දුක් වේදනා කායික තියෙනවා නම් ඒවයි ඇතිවීම නැතිවීම දකමින් පහසුවෙන් වාසය කරනවා. මොකද මෙයාට මේක පුරුදු කෙනෙක්. සතිපට්ඨානේ නෝඩුපු කෙනෙකුට ওই කොවිඩ් වගේ එකක් ආසාදනය වුණාට පස්සේ ඕකේ දුක් වේදනා ඇතිවීම නැතිවීම දකින්ද තියා හිතන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද ඒක එයාට ආගන්තුක දෙයක්. එයා ඒක පුරුදු කරපු දෙයක් නෙවෙයි. හැබැයි හොඳට පුරුදු කරපය සංසුන් මනසින් මේ වේදනාව දිහා බලන් ඉන්නවා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑව. සියලු වේදනා හැම මොහොතකම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන සමුදය වැය පිළිබඳ නුවණ ඒ වගේ චිත්ත ධර්ම එතකොට මෙන්න මේ විදිහට පින්නති මේ මේ මේ පවතින විශේෂණය තුළ තුනක් අපට ලොකු රැකවරණයක් සතිපට්ඨානය සතර සතිපට්ඨානය ඒ නිසා මෙතනින් දේශනාව අවසන් කරනවා ජීවිතයේ උතුම්ම ජයග්‍රහණ කරා යන්නට වෙරදරන අපේ පින්නතුන්ට විශේෂයෙන්ම මේ භයානක ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ ඒ කිසියම්ම ව්‍යසනකින් දුකක් හතරයක් නොවේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාරම නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා ධර්ම මාර්ගයේ තුල ඊටාම් පහසුවෙන් ඉදිරියට යාමට අවශ්‍ය පරිසරය සකස් වේවා ලෙඩ දුක් හැදලා ඉන්නවා නම් ගිලම් වෙලින් ඉන්නවා නම් ඒ ලෙඩ දුක් ආදී ගිලන් භාව ආදී විදර්ශනාවෙන්ම දකිනින් ඊටාම සෝදායි මානසිකත්වයක් සහනශීලී මානසිකත්වයක් ඇති කරගන්නත් ඒ ලෙඩ දුක් වලින් නිදහස් වෙන්නත් පිනතුන්ට තුනුරංගේ ආශිර්වාදේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණයෙන් සැනසෙන්නත් මේ ධර්ම ශ්‍රවණ කුසලය පිනතුන්ට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නට ආකාශට්ඨා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති